ධර්මානුශාසනාව අතිරිමත් වෙසක් මාසයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බෞද්ධ ආගමිකයිෂය සංවිධානය කරන ධර්මානුශාසනාවන් වෙනුවෙන් අද දවසේ ධර්මානුශාසනා පැවැත්වීමට වැඩම කරනු ලැබුවේ දික්පෙළ යෝගියාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී කැමිලිගස් මුල්ල ශ්‍රී ජීරානන්ද විද්‍යායතනයේ ආචාර්ය කඩවත සූරිගම සිතුරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ අනුශාසක ශාස්ත්‍රපති පූජ්‍යපාද විචිත්‍ර බහනක කොටියාගල සීවලී ස්වාමින්වයන් වහන්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස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 uppajjamana uppajjanti bahujana hitaya bahujana sukhaya ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ තයෝ ඉද භික්ඛවේ තථාගතෝ ලෝකේ උපජ්ජති අරහං සම්මා සම්බුද්ධෝති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි පින්වතියනි ඉතින් වෙසක් සමයේ උදා වෙච්ච කාල පරිච්ඡේදයක ධර්ම ශ්‍රවණය කරන ඔබට අපි අද ධර්මානුශාසනාව සඳහා මාතෘකා කරගත්තේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ඉති උත්තක පාළියේ එන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා තයෝමේ භික්ඛවේ පුද්ගලා ලෝකේ uppajjamana uppajjanti පින්වත්තුනි ලෝකයේ මොනතරම් මිනිසුන් පහළ වෙනවද? අපි මේ කතා කරන මේ ධර්ම ශ්‍රවණය කරන මොහොත වෙනකොට අලුතින් ජීවීන් ලෝකයට කොච්චර එකතු වෙනවද? මේ මොහොතේ කී දෙනෙක් මනුෂ්‍යාත්මේ ලබනවාද? මෞකුසින් මේ ලෝකයට බිහි වෙනවද? ඒ බිහි වෙන හැම ජීවිතයක්ම සමාජයේත හිතයිසී යහපත් ජීවිතම වෙයි කියලා අපිට හිතන්න පුළුවන් කමක් නැහැ. දේවදත්තලා වගේ උදවිය පහළ වෙනවා. පාපේට නැඹුරු වෙච්ච, දුස්චරිතයට නැඹුරු වෙච්ච, සමාජයට වින කරන, අවැඩ කරන නොඑක් අය විවිධ ස්වභාවයන්ගෙන් යුක්ත අය මේ ලෝකේ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකයේ පුජ්‍යලයෝ තිදෙනෙක් උප්පත්තිය ලබනවා. බහුජන හිතාය බොහෝ ජනයාගේ හිතසුව පිණිස බහුජන සුඛාය බොහෝ ජනයාගේ සුවය පිණිස ලෝකානුකම්පාය ලෝකයාට අවඩ කරන වෛර කරන අකාරුණික සම්කරණ අය නෙවෙයි ලෝකානුකම්පාය ලෝකයාට අනුකම්පා කරන ලෝකයා කෙරෙහි මෛත්‍රිය පතුරවන අත්තාය හිතාය යහපත පිණිස අර්ථයේ පිණිස සැපවත් භාවයේ පිණිස දේව මනුස්සාන දෙවි මිනිසුන්ගේ උපදින හැම පුජ්‍යලයක්ම සියලු දෙනාගේම යහපත පිණිස ක්‍රියාත්මක වෙන්නේ නැහැ පින්වතුනි. මීට වසරකට ඉහතදී අපිට 2019 වර්ෂයේ මේ වගේම නිවසට වෙලා ඉඳගෙන වෙසක් තෙමගුල සමරන්න වටපිටාව සැලසුණා. ඇයි ඒ? සමාජයට වින කරන අකාරුණික අවඩ පිනිස දිහිවෙච්ච කිහිප දෙනෙක් සිද්ධ කරපු මහා දරුණු ඡේද වාචකේ නිසා විෂණේ නිසා ත්‍රස්තවාදී වදුර නිසා ඒ ත්‍රස්තවාදී වදුර ඉවර වෙලා තියෙනවා ඉවර වෙලා නැහැ තවමත් යම් යම් තැන්වල යම් යම් ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා ඒ ක්‍රියාත්මක වෙන්නේ සමාජයට යහපතක් කරන්නද සමාජයට හිත පිණිසද වැඩ පිණිසද නැහැ පින්වතුනි. නමුත් බොහොම දුර්ලභව දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස මේ ලෝකයේ පහළ වෙන පුජ්‍යලයෝ තුන් දෙනෙක් ඉන්නව බව ඉන්න බව බුදුරජාණන් වහන්සේ පහදලා දෙනවා. කතමේ තයෝ කවුරුද ඒ තුන් දෙනා? ඉද භික්ඛවේ තථාගතෝ ලෝකේ uppajjati අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති නවරහාදී බුදු ගුණයන්ගෙන් සමන්විත වෙච්ච තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙනවා සියලු කෙලෙස් මුළුමනින්ම නැසපු රහසින්වත් පාපයකට හිත නතු නොවිච්ච සියලුම සත්‍යයන්ගේ හිතසුව පිනිස ක්‍රියාත්මක වෙන හිතසුව පිනිස කටයුතු කරන අනුශාසනා කරන තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වීම ලෝකයට මහා ආශිර්වාදයක් සෝ ධම්මං දේසේති ආදී කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්යංජනං මේ ආදී වශයෙන් සඳහන් කරනවා ඒ තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා ආදී කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං මුල හොඳට මැද හොඳට කෙලවර හොඳට මුල මැද අග निराවුල් වෙච්ච යහපත් වෙච්ච ධර්මයයි ඒ ශාස්ත්‍රූන් වහන්සේ ලෝකයට පහදලා දෙන්නේ විද්‍යාව කොයිතරම් දියුණු වෙලා තියෙනවද සමහර සමහර අවස්ථාවන් වල මේ ඇතිවෙච්ච පැතිරිච්ච වසංගත උවදුර තුල මේ වෙලාවේ විද්‍යාත්මක ක්‍රමවේදයේම පමණයි අපිට විසඳුම හැටියට පවතින්නේ කියලා ඇතැම් අයගේ අදහස් මතවාද යම් පමණකට පහළ වුණා. හැබැයි නොබෝදා චීනයේ පරිේශන කණ්ඩායමක් මේ වෛරසය පිළිබඳව අධ්‍යයනයක් කරලා ප්‍රකාශයක් නිකුත් කරනවා ඒ අය අනුමාන කරන විදිහට මේ වසංගතය මේ වෛරසය මුළුමනින්ම ලෝකයෙන් ඉවත් කළ නොහැකි යම් යම් කාලවලදී අලි අලි ඉස්මතු වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තවමත් නිශ්චිතව විසඳුමක් හොයාගන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. එක රටක් නෙමෙයි. ලෝකයේ දියුණුවේ කියන රටවල් වල මහා ප්‍රඥයන් විද්‍යාඥයන් මේ කුමක්ද කියලා යලි යලි පරිශන කරනවා. ඒ තවමත් විසඳුමක් හොයාගන්න පුළුවන් වෙලා නැහැ. එහෙත් තවමත් මේ විද්‍යාව මතම සියලු දේ තීරණය කරන ත්‍රිසක් ඉන්නවා. එතනින්ම තමයි ජීවිතේට අස්වැසිල්ල සැනසෙල්ල උදා වෙන්නේ කියලා. පින්වතුනි කල්පනා කරලා බලන්න අපිට විනයක් තියෙනවා නම් අපිට සංයමයක් තියෙනවා නම් අපේ පංචේන්ද්‍රියන්ගේ හික්මීමක් තියෙනවා නම් අපිට මේ වසංගතයෙන් යම්කිසි ආරක්ෂාවකට රැකවරණයකට මඟ සලසා ගන්න බැරිද කියලා ලබා දීලා තියෙන උපදේශයන් තුල අවධානය යොමු කරලා බැලුවහම වැඩියෙන් අපිට අවධාරණය වෙන්නේ මතුවෙන්නේ සංවරකමක්, තැම්පත්කමක්, ඉවසීමක් ඇති කරගන්න කියලා. මිනිස් සිස්සතන් තුළ ඉවසිලිමත් භාවයේ නැතිකම මානසිකව තියෙන නොහික්මුණුකම ඒ අසංවරකම නිසා නොවේද යම් යම් තැන්වල මේවා මේ තරම් පැතිරෙන්න ව්‍යාප්ත වෙන්න බලපෑවි කියලා දිවි හැලහිල්ලේ කල්පනා කරොත් ඔබට අවබෝධ වේවි. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය මුලමැද අග निराවුල් ධර්මයක්. ඒ निराවුල් ධර්මය යමෙක් ජීවිතයට එකතු කරගන්නවා නම් ඒ එකතු කරගන්න තරමටම ජීවිතය සැපවත් වෙනවා ජීවිතය කරදර කම්කටොළු වලින් නිදහස් වෙච්ච සැනසිලිදායක ජීවිතයක් බවට පත් වෙනවා. බුදුවරේ පහළ වීම ලෝකේට අවද පිනිස, අනර්ථයේ පිනිස, අයහපත පිනිස පවතින්නේම නැහැ. එනිසා දුර්ලභෝ බුද්ධෝත්පාද කාලෝ කියලා ධර්මයේ සඳහන් කරන්නේ බුදුවරයෙකුගේ පහළ වීම බුද්ධත්වය පවතින කාලයක මිනිසියෙක් හැටියට පහළ වෙන්න ලැබෙන එක දුර්ලභ කාරණයක් හැටියට බුදුවරයෙක් ලෝකයට පහළ වෙන්නේ මහා කරුණාව පෙරදරි කරගෙන. මහා කරුණාවෙන් යුක්තවයි ලෝකයේත හිත වැඩ පිණිසමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ. අපේ පින්වතුන්ලා හොඳට දන්නවා සුමේද තාපසයන්ගේ අවදියේ අපේ බෝධිසත්වයන් වහන්සේට සසරින් එතර වෙලා නිවන් අවබෝධ කරගැනීමේ අවස්ථාව උදා වුණා. දීපංකර බුදුහාමුදුරුව මුණ ගැහුණාම ධර්මාවබෝධය කරගෙන කෙලෙස් ප්‍රහීන කරලා නිවන් අවබෝධ කර ගැනීමට අවස්ථාව උදා වුණා. හැබැයි ඒ සත්පුරුෂ මනස තුල ඇතිවෙච්ච ප්‍රාර්ථනාව කුමක්ද පින්වතුනි? හුදකලාව තනිවම මා පමණක් මේ දුක්කර මේ දුක් සහිත මේ කටුක සංසාරයෙන් එතර වෙලා හරියන්නේ නැහැ. ඒක වටින දෙයක් නෙවෙයි. ඒ නිසා මේ දුක් සහිත සසර දුක් විඳින සෙසු සත්‍යයනොත් සසරින් එතර කරවලා මමත් නිවන් දකින්නවා කියන අරමුණින්මයි ඒ සත්පුරුෂ හැඟීමෙන්මයි පාරමිතා පූර්ණේ කරන්න නියත විවරණ ලබාගන්නේ මේ අනන්ත අප්‍රමාණ සංසාරේ අනේක විද දුක් වේදනාවන් විඳිමින් ඇස් ඉස්මත්ලේ දන් දෙමින් මහා පරිත්‍යාග සිද්ධ කරමින් බුදුරජාණන් වහන්සේ දුක් විඳේ ඔබ නිසාමයි පින්වතුනි මම නිසාමයි මට යහපත පිණිස දුක් විඳින මේ සසරින් මාව එතර කිරීම පිණිසමයි ඒ තථාගතයන් වහන්සේ මේ සසරට වැටිලා ඒ බෝධිසත්වයන් වහන්සේ මේ සසර දුක් විඳලා සම්මා සම්බුද්ධත්වයේ අපේක්ෂා කරමින් පෙරුම් පිරුවේ ඔබ නිසයි මම නිසයි පින්වතුනි. එහෙම පාරමිතා පුරලා ලෝකයට පහළ වෙන තථාගතයන් වහන්සේගේ දෙවි මිනිසුන් සහිත ලෝකයාට අනර්ථයක් අයහපතක් අංශු මාත්‍රයකින්වත් සිද්ධ වෙන්නේ නැහැ. අමාමෑණී ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ චරිතය කියවනකොට ඒ පිළිබඳව තොරතුරු අහනකොට අපි වෙනුවෙන් කොච්චරනම් සානුකම්පිතව කැපවීමෙන් කටයුතු කළාද අපේ හිතසුව පිණිස මොනතරම් කැපවීමෙන් ඒ ශාස්ත්‍රූන් වහන්සේ වැඩවදාලද කියන කාරණය අපිට පැහැදිලි වෙනවා. පරිණිර්වාණ මංචකයේ හසු වෙන අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවන්ට කතා කරලා කියනවා වික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා කියනවා මම වෙහෙස වෙයි කියලා හිතන්න එපා මාව පීඩාවටපත් වෙයි කියලා හිතන්න එපා ඔබට අවශ්‍ය කරන අපැහැදිලි යම් ධර්ම ගැටලුවක් තියෙනවා නම් යම් ධර්ම කරුණක් තියෙනවා නම් ඒ කාරණේ මගෙන් අහන්න ඒක මට පහදලා දෙන්න පුළුවන්කම තියෙනවා ගිලන් වෙලා ලෙඩ ඇඳට වැටිලා මම දැන් විවේකයෙන් ඉන්න ඕන කියලා හිතුවේ නෑ අන්තිම මොහොතෙත් මේ සිව්වනක් පිරිසට යහපත පිණිස හිත පිණිසමයි සම්මා සම්බුදු රජාණන් වහන්සේ ක්‍රියාත්මක වුණේ කටයුතු කළේ පින්වතුනි. ඒ නිසා තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වීම දෙව් මිනිසුන් සහිත ලෝකයාගේ හිතසුව පිණිස පවතින උතුම් කරුණක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ තථාගතයන් වහන්සේ ලෝකයට පහළ වෙන්නේ බුද්ධෝහං ගෝත ඉස්සාමි මුත්තෝහං මෝචයේ පරේ ඉන්නෝහං කාර ඉස්සාමි සංසාරෝගා මහබ්බය සංසාරේ නැමැති මහා ඕඝේ මහා සැඩ පහරින් මේ මහා භයංකර සසරින් සියලු දෙනාම මුදවා ගැනීමේ පරමාර්ථයමයි බුද්ධෝහං බෝධිස්සාමි අවබෝධයටපත් වෙලා සෙසු අය අවබෝධයටපත් කරලා මේ සසර කතරින් එතර කරනවා කියන මහා සත්පුරුෂ පරමාර්ථයෙන් මේ ලෝකයට පහළ වෙන බුදුවරයන්ගෙන් බුදුරජාණන් වහන්සේගෙන් ලෝකයාට යහපතක්මයි සිද්ධ වෙන්නේ. සතාගතයන් වහන්සේ ලෝකයට පහළ වෙලා ඒ දේශනා කරපු උතුම් සත්‍ය නිසා නොවේයිද මේ නොයෙක් ආකාරයේ දුක් පීඩාවන් වලින් පීඩාවට පත් වෙන ජීවිතයේ තුල අපි සැනසීමක් ලබන්නේ නිවැරදි ආකාරයට ධර්ම මාර්ගයේ ගමන් කරන නිවැරදි ආකාරයට හැබෑ ශ්‍රද්ධාවෙන් ධර්මයේ ඇසුරු කරන අපේ පින්වතුන්ලා දන්නවා මේ ධර්මයේ පිහිට මොන තරම් ජීවිතේට ආලෝකයක්ද කියන එක. බුදුරජාණන් වහන්සේගේ පහළවීම ලෝකයාගේ යහපත පිණිස අර්ථයේ පිණිස පවතිනවා කියන කාරණය ධර්මයට නැඹුරු වෙලා ජීවත් වෙන සෑම කෙනෙක්ම හඳුනා ගන්නවා. ඒ නිසා බුදුවරයන්ගේ පහළවීම උත්තරීතර කාරණයක් ශ්‍රේෂ්ඨ කාරණයක් ලෝකේට හිත පිනිස සිදුවෙන දෙයක් ඇටියට පෙන්වා දීලා කියනවා. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඉපදීම අවබෝධයට පත්වීම බුද්ධත්වය පරිණිර්වාණය කියන මේ කාරණාවන් සිහිපත් කරන අනුස්මරණය කරන මේ පින්වන්ත වෙසක් සමය තුල අපේ ශ්‍රාවක පින්වතුන්ලා ඒ තථාගතයන් වහන්සේට කරන උපහාරයේ හැබෑම පූජාව තමයි මමත් මගේ ජීවිතය ලෝකයාගේ හිතසුව පිණිස පවතින ජීවිතයක් බවට පත් කරගන්නවා ලෝකයාට අර්ථයක් පිණිස බුදුහාමුදුරුවන්ගේ අනුගාමිකේ බුදුහාමුදුරුවෝ අනුව යන ශ්‍රාවකෙක් හැටියට මම මේ ලෝකයට යහපතක් සිද්ධ කරලා මටත් යහපතක් සිද්ධ කරගෙන මේ ජීවිතයේ ගත කරනවා කියන අරමුණ මේ වෙසක් සතියේ හිතට ගන්න කියලා අපි ඔබට බොහොම ආදරයෙන් මතක් කරනවා. පුනච පරම් වික්කවේ තස්සේව සත්තු ශාවකෝ අරහං හෝති හීනාසවෝ උසිතාවා කතකරණීයෝ ඕහිත බරෝ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැවත ඒ වගේම මහණෙනි සත්තු ශාවකෝ අරහං හෝති කීනාසවෝ උසිතාවා හතකරණීයෝ ඕහිත භාරෝ අනුප්පත්තෝ ආදී වශයෙන් කෙලෙස් ප්‍රහීන කරපු රහතන් වහන්සේ ලෝකයේ පහළ වීම ශ්‍රේෂ්ඨ කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා ඊනාසවෝ ඊනාසව කියන්නේ කෙලෙස් දුරු කරපු ආශ්‍රවයන් සීන කළාව ශේතලාව මහරහතන් වහන්සේ ලෝකේ පහළ වීම ශ්‍රේෂ්ඨ කාරණයක් උතුම් කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. කත කරණීයෝ කල යුතු සියලු දේ සිදු කරලා හමාර වෙච්ච කෙනෙක් රහතන් වහන්සේ කියන්නේ. කෙලෙස් ප්‍රහීන කරලා ආධ්‍යාත්මික ගුණධර්ම වගා කරගෙන ආධ්‍යාත්මික වශයෙන් පරිපූර්ණත්වයට පත් වෙච්ච ශ්‍රේෂ්ඨ පුජ්‍යලයා රහතන් වහන්සේ හැටියට පෙන්වා දීලා තියෙනවා. අනුත්පත්ත සදත්තෝ පරික්ඛීනා භව සංයෝජන මේ භවයේ සංයෝජන දස සංයෝජන ප්‍රහීන කරපු කෙනෙක් රහතන් වහන්සේ මොනවද පින්වතුනි දස සංයෝජන ධර්ම ශ්‍රවණේ කරන අපේ අම්මලට තාත්තලට තරුණ පින්වතුන්ට දුවලට පුතාලට මේ දස සංයෝජන මතක තියෙනවා. කාමරාග, පටිග, මාන, දිත්‍ති, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, භවරාග, ඊර්ෂ්‍යාව, මසුරුකම, අවිද්‍යාව කියන මෙන්න මේවා තමයි දස සංයෝජන. පංචකාමයන්ට ගිජු වුණාම පංචකාම සම්පත් සපුරා ගන්න යොහුසුළු වෙන කෙනා සංවරකමක් නොතිබුණහම නොඑක්වර පව් රැස් කර ගන්නවා අකුසල කර්ම සිද්ධ කර ගන්නවා හොඳින් හෝ නරකින් හෝ තමන්ගේ කාම ආසාව පංචකාම ආසාව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවා සපුරා ගැනීමට ක්‍රියාත්මක වෙනකොට ධර්මයට පටහැනිව කටයුතු කරනකොට සසර පව් පුරව ගන්නවා. ඒ වගේ මේවත් එක ගැටෙනවා, ද්වේෂය ඇති කර ගන්නවා. ඒවා සපුරා ගන්නකොට මාන්නෙන් මනස ඉදිමෙනවා. මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. හිතේ නොසන්සුන්කම ඇති වෙනවා. විවිධ විවිධ ඒ පීඩාකාරී தත්ත්වයන් සමනය කරගන්න විවිධ මිත්‍යා දෘෂ්ටික සීල උරුත්තවල නිරත වෙනවා. ඒවා අනුගමන අනුගමනය කරනවා. ඒ වගේම මේවට ගිජු වුනහම යලි යලි භවරාගය මේ සසර පවතින ඕන කියන ආකල්පය ඇති කරගන්නවා. ඒවට හානි වෙනකොට ඒවට අකුල් හෙලනකොට සෙසුවයට ඊර්ෂ්‍යා කරනවා. මසුරුකම දියුණු වෙනවා. මේවත් එක්කම ආලෝකයේ දකින ඇස වෙනුවට අන්ධකාරයේම ඔහු වටා හැතිරෙනවා. අවිද්‍යාව තහවුරු වෙනවා විද්‍යාවට යන මාවත වැහෙනවා එතකොට රහතන් වහන්සේ කියන්නේ මෙන්න මේ පුහුදුම් මනසක පවතිනා වූ සංයෝජනය සසර බැඳලා තියෙන බැමි ටික කඩලා සුණු විසුණු කරපු උත්තමයන් වහන්සේ නම කාමරාග භවරාග පටිගමාන දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මසුරුකම අවිද්‍යාව මේ වගේ දේවල් වලින් කිලිටි නොවිච්ච මේවයි නිදහස් වෙච්ච පිරිසිදු මනසක් සහිත රහතන් වහන්සේගෙන් ලෝකයට සිද්ධ වෙන්නේ යහපතක්ම මිස අයහපතක් නොවේ. ඒ මහරහතන් වහන්සේගේ පහළවීම ලෝකයාට හිතසුව පිණිස පවතින්නේ යෝ ධම්මං දේසේති ආදී කල්යාණං මච්චේ කල්යාණං පරියෝෂාන කල්යාණං සාත්තං සබ්යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං භ්‍රමචරියං පකාසේති මුලමැද අග निराවුල් වෙච්ච සතාගත ධර්මේමයි රහතන් වහන්සේ ශ්‍රාවකයාට අනුශාසනා කරන්නේ භ්‍රමචර්යාවටමයි අනුශාසනා කරන්නේ. භ්‍රමචර්ය කියන්නේ උත්තරීතර වාසය කියන එකයි පිරිසිදු දිවි පැවැත්ම කියන එකයි. භ්‍රමචර්යා වාසයටමයි අනුශාසනා කරන්නේ කෙලෙස් වලට බැඳෙන ජීවිතයකට නොවේ. කෙලෙස් වලින් නිදහස් වෙන ජීවිතයකටම තමයි ඒ රහතන් වහන්සේ අනුශාසනා කරන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අයං වික්ඛවේ ဒ ුතියෝ පුද්ගලෝ ලෝකේ uppajjamana uppajjati බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය මේ රහතන් වහන්සේ තමයි මහණෙනි දෙවනි පුජ්‍යලයා ලෝකයේ දෙවි මිනිසුන් සහිත ලෝකයාට හිතසුව පිණිස පහළ වෙන උපදින ශ්‍රේෂ්ඨ පුජ්‍යලයා කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. බුදුවරයෙක් පහළ වුණාම ඒ බුදුවරයන් වහන්සේ පෙන්වා දෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සසර දුකින් නිදහස් වීම සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයා කාමරාග පටිග මාන දිත්‍ති විචිකිච්ඡා සීලබ්බත පරාමාස භවරාග ඉරිසියාව මසුරුකම අවිද්‍යාව ආදී දස සංයෝජනයන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ප්‍රහීන කරලා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් කියන මේ මගඵලයන්ටපත් වෙනවා ඒ මගඵලයන් ලබාගෙන අරහත් භාවයට පත්වෙච්ච ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ ලෝකේට යහපතක් සිද්ධ කරනවා ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලාගෙන් ලෝකේට වැඩක්මයි සිද්ධ වෙන්නේ අවඩක් කොහෙත්ම සිද්ධ වෙන්නේ නැහැ ඒ නිසා එවැනි රහතන් වහන්සේලාගේ පහළවීම ලෝකයට හිතසුව පිණිස පවතින කාරණයක් හැටියට තථාගතයන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරනවා කුණච පරම් භික්ඛවේ තස්සේව සත්තු ශාවකෝ සේකෝ හෝති පටිපදා බහුස්සිතෝ සීලවතෝ සීලවතෝ සෝපි ධම්මං දේසේති ආදී කල්යාණං මජ්ජේ කල්යාණ මහණෙනි ඒ වගේම තුන්වෙනි කෙනෙක්ද මේ ලෝකේ දෙවි මිනිසුන් සහිත සත්‍යයට හිතසුව පිණිස පහළ වෙනවා කවුද සත්තු ශාවකෝ සේකෝ හෝති ශාස්ත්‍රූන් වහන්සේගේ ශ්‍රාවක වූ සයිස්ක පුජ්‍යලයා සයිස්ක කිය පුජ්‍යලයා කියන වචනේ ටිකක් ඔබට නොහුරු ඇති සයිස්ක කියන වචනේ තේරුම තමයි හික්මීමට යොමු වෙච්ච හික්මෙන පුච්චලයා හික්මීමෙන් යුක්ත පුච්චලයා අසේක කියලා එහි ප්‍රතිවිරුද්ධ වචනයක් තියෙන අසේක කියන්නේ හික්මීම සම්පූර්ණ කළ තැනත්තා හික්මීම සම්පූර්ණ කළ තැනත්තා ඒ කියන්නේ මුළුමනින්ම හික්මීම සම්පූර්ණ කළ මුළුමනින්ම හික්මීමෙන් යුක්ත තැනැත්තා අසේක කෙනා කියලා හඳුන්වනවා සේක පුජ්‍යලයා කියලා කියන්නේ මේ හික්මීමෙන් යුක්තව කටයුතු කරන හික්මීම සඳහා කටයුතු කරන තැනැත්තා සරලවම කියනවා නම් කෙලෙස් සැවීමේ ප්‍රතිපදාවට අවතීර්ණ වෙලා ටිකින් ටික මේ කියපු ඉහතින් සඳහන් කරපු දස සංයෝජන ඇතුළු ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරමින් ඒ හික්මීම ඇති කර ගැනීමට වෙර වීරිය දරන තැනැත්තා සීක පුජ්‍යලයා කියලා සඳහන් කරනවා. ඒ ශාස්ත්‍රු ශ්‍රාවකයා ශාස්ත්‍රුන් වහන්සේ අනුගමනය කරමින් ශාස්ත්‍රු ශ්‍රාවකයා කටයුතු කරනවා ඒ ආධ්‍යාත්මික ගුණධර්ම දියුණු කර ගැනීමට ඒ ශාස්ත්‍රූ ශ්‍රාවකයා ලෝකයාට හිතසුව පිණිසමයි කටයුතු කරන්නේ සෙසු අය ධර්මයටමයි නැඹුරු කරන්නේ ධර්ම මාර්ගයටමයි යොමු කරගන්නේ අධර්මයට කිසිසේත්ම නැඹුරු කරගන්නට කටයුතු කරන්නේ නැහැ යම් කිසි කෙනෙක් දුර්ජනයන් ඇසුරු කරනවා නම් පාපේත බර වෙච්ච පාපේත බිය නොවිච්ච අයහපත් පරිසරයක පුජ්‍යලයෝ ඇසුරු කරනවා නම් ඔහු දිගින් දිගටම අයහපතට පාපයට අකුසලයටම නැඹුරු වෙනවා මේ සසර භෝගයට හසු වෙන කෙනෙක් බවට පත් වෙනවා සසර සැඩපහර තුල භවයෙන් භවයට මෙරි මෙරි ඉපදි ඉපදි අනේක විද දුක් විඳමින් ගමන් කරන පුජ්‍යලයක් බවට පත් වෙනවා නමුත් තථාගතයන් වහන්සේ ඇසුරු කරන කෙනා අරහත් භාවයේ ලබලා තමන්ගේ ජීවිතයේ සුවපත් කරගන්නවා මඟඵල ලබාගෙන. ටිකින් ටික තමන්ගේ సంతానගත කෙලේශ ධර්මයන් ප්‍රහීන කරලා ජීවිතය උත්තරීතර තත්ත්වයට පත් කරගන්නවා මඟඵල අවබෝධයට පත් කරගන්නවා එනිසා අපි මේ පීඩා විඳින සසර ගමන තුල නොඑක ආකාරයෙන් අපේ පින්වතුන්ලා දන්නවා ජාති පිදුක්ඛා ජරා පිදුක්ඛා ව්‍යාධි පිදුක්ඛා මරණම් පිදුක්ඛා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ තියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන්න ලැබති තම් පිදුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා විස්තර කරන්න වෙලාව නොවේ පින්වතුනි නිවි සැනසille කල්පනා කරලා බලන්න මේ දිනවල ඔය ටිකම අපි අප්පිනිනවා ඉපදීම නිසා දුක් විඳිනවා. ව්‍යාධිපි දුක්ඛා තියෙනවා. ජරාපි දුක්ඛා තියෙනවා. ඒ වගේම හප්පියේහි සංපයෝගෝ දුක්ඛෝ. කොයිතරම් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. මේ එක්තැන් වෙලා, ගෙදරට කොටු වෙලා ඉන්නකොට ආදරය කරන, ප්‍රිය කරන අය දකින්න හමු වෙන්න, මුණ ගැහෙන්න නැති එක පිළිබඳ දුක තියෙනවා. යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. මෙහෙම හිර වෙලා ඉන්නේ නැතුව එළියට බැහැලා විනෝදෙන් සැනසීල ජීවත් වෙන්න ඕන කියලා හිතනවා. Taman අපේක්ෂා කරන දේ නෙමෙයි Tamanට ලැබෙන්නේ අපේක්ෂා නොකරන දේ. සරලව කල්පනා කළ බැලුවොත් මේ දුක්තිකම මේ මොහොතේ Tamanගේ ජීවිතය තුල Taman අත්දකින්නවා නේද? එහෙව් සසර ගමනට යලි යලිත් වැටෙන එකෙන් අපිව නිදහස් කරන්නේ ඒ සසරින් අපිව මුදවගන්නේ තථාගතයන් වහන්සේ ඒ වගේම මහරහතන් වහන්සේ තථාගත ශාස්ත්‍රූන් වහන්සේ අනුගමනය කරන ශ්‍රාවකයන් වහන්සේලා. එනිසා මෙන්න මේ අයගේ පහළවීම මේ තුන් දෙනාගේ පහළවීම බුදුවරුන්ගේ පහළවීම මහරහතන් වහන්සේගේ පහළවීම ඒ වගේම ශ්‍රාවක ශාස්ත්‍රෝ ශ්‍රාවකයන්ගේ පහළවීම ලෝකයට හිත පිනිස සුව පිනිස පවතින කාරණයක් හැටියට ලෞතර බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. ඔබට මේ අවස්ථාව නොඅඩුව මේ ජීවිතයේ තුල ලැබිලා තියෙනවා. ඒකේ වටිනාකම හඳුනාගෙන අවබෝධ කරගෙන මේ දුක්දර සසර කතරින් එතර වෙලා සැනසෙල්ල උදා කරගන්න නොපමාව කටයුතු කරන්න වෙරවීරිය දරන්න කියලා බොහොම කරුණාවෙන් සිහිපත් කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා අද දවසේ මේ ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ ලබා දෙන පින්වතුන් පිළිබඳව සඳහන් කිරීමට අපි රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයේ ආශිර්වාදයෙන් රත්නත්‍රේ අනන්ත ගුණානුභාව බල ශක්තියෙන් නිදුක් නිරෝගී සුවයේ චිර ජීවනයේ සැලසේවා දෙවියන්ට අපිට ලෝක සත්‍යයට නිවන් පිණිස මේ උතුම් ධර්මානුශාසනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි පින් අනුමෝදන් කරමු. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශන ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු මේ පුණ්‍යවන්ත වෙසක් මස උදාවේ එම ධර්මානුශාසනාව පැවැත්වුවේ දික්පෙළ යෝගියාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී තැඹිලිගස් මුල්ල ශ්‍රී දීරානන්ද විද්‍යායතනයේ ආචාර්ය කඩවත සූරිගම සිතුරුවන මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ කරු අනුශාසක ශාස්ත්‍රපති විචිත්‍රභානක පූජ්‍යපාද කොටියාගල සීවලී ස්වාමින්වයන් වහන්සේ අපේ ස්වාමින්වයන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ අපි ප්‍රාර්ථනා කරමු